ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැමදෙනාම මේ මොහොතේදී සූදානම්ව සිටින්නේ. කමඨහන වැඩසටහන ඔස්සේ භාවනාව සම්බන්ධයෙන් හා ධර්මයේ සම්බන්ධයෙන් ඔබට ඇතිවන ගැටලු සඳහා විසඳුම් ලබා දෙන්නටයි අප උත්සාහවත් වන්නේ. අද දවසේදීත් අපට ධම් ගැටළු සහ භාවනාව සම්බන්ධව ගැටළු කිහිපයක් යොමු තිබෙනවා. අපිට පුළුවන් මේ දේවල් පිළිබඳව මৌলিক අවධානයක් යොමු කරන්නට. පළමු ප්‍රශ්නය හැටියට අපිට සාකච්ඡාවට ගන්නට පුළුවන් කාය සම්පස්සේ පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා අත පුටුවේ ගැටෙන විට කාය ධාතුව අතෙහි රූප කලාපවල පඨවි ධාතුව හා පොට්ටබ්බ ධාතුව වන්නේ පුටුවේ පඨවි ධාතුවද කියලා ප්‍රශ්න ටිකක් ව්‍යාකූලයි යොමු කරලා තියෙන විදිහ මම හිතනවා මේ අහන්නේ අත පුටුව ස්පර්ශ වෙනකොට එතන කාය ධාතුව වෙන්නේ අතත් ඒ වගේම මේ බාහිර රූපේ බවට පත්වන්නේ පොට්ටබ්බේ බවට පත්වන්නේ බාහිර පුටුවේ පටවිද කියන එක වෙන්න ඇති. ඇත්තටම කාය ප්‍රසාද රූපය කියලා කියන්නේ උපාදාය රූපයක්. ඒක මහා භූත රූපයක් නෙමෙයි. කාය ප්‍රසාදය කියලා කියන්නේ සතර මහා ධාතු ඇසුරු කරගත්ත ප්‍රසාද රූපයක්. කාය ප්‍රසාද රූපය කියලායි ඒකට කියන්නේ. මහා භූත නැතුව ප්‍රසාද රූප පවතින්නේ නැහැ. නමුත් මහා භූතය ඇසුරු කරගත්ත කාය ප්‍රසාදයට තමයි ස්පර්ශ දැනගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට මේ ස්පර්ශය කියලා කියන්නේ පොට්ටබ්බායතනෙ කියලා කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන ධාතු තුනම. එනිසා අපිට යම් කිසි දෙයක් ස්පර්ශ වෙනවා නම් මේ ස්පර්ශ වෙන දේ අපිට ඒක තද වශයෙන් ස්පර්ශ වෙනේ තමයි පටවි ධාතුව කියලා කියන්නේ. ඒ වගේම අපිට ඒකේ තියෙන උණුසුම් සිසිල් බව දැනෙනවා. තමයි තේජෝ ධාතුව කියලා කියන්නේ. ඒ වගේම අපිට ඒකේ තියෙන සැහැල්ලු බව කියන එක දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හමන ආදී ස්වභාවයන් පිළිබඳව ඒ ඒ වායෝ ධාතුවේ තියෙන ස්වභාවය. පොට්ටබ්බය බවට පත්වන්නේ පින්නතුනේ අපි මේ ධාතු තුන එකක් නෙමෙයි. සා පඨවිය විතරක් දැනෙනවා කියන්නේ නැහැ එතනදී. තේජෝ වායෝ කියන ධාතු තුනම තමයි පොට්ටබ්බ ආයතනයේ හැටියට හඳුන්වන්නේ. මේ තුනම දැනගන්න පුළුවන්. නිසා පුටුව කියලා යමක් ස්පර්ශ කරනවා නම් එතන දැනෙන අපිට යම් උණුසුම් සිසිල් බවක් දැනෙනවා නම් ඒ ආදී හැම දෙයක්ම පොට්ටබ්බේ හැටියට තමයි කතා කරන්නේ. ඒ වගේම ඒක දැනගන්න පුළුවන්කම තියෙන කාය ප්‍රසාදයට තමයි ස්පර්ශ වීම සිද්ධ වෙන්නේ. ඒක දැනගැනීම විදිහට කාය විඥානය උපදිනවා. මේ එතන ධර්ම විශ්ලේෂණය කරගන්නකොට අපි කතා කරන දේ. එහෙම නැතුව පුටුවේ පොට්ටබ්බේ තිබුණේ නැහැ. පුටුවේ පඨවි ධාතුව, පුටුවේ තේජෝ ධාතු, පුටුවේ වායෝ ධාතු තිබුණේ නැහැ. ඔබට කයට පොට්ටබ්බයක් ස්පර්ශ කරනවා. මෙතන කයට පොට්ටබ්බයක් ගන්නවා. කයට ස්පර්ශ වුණා මිසක ස්පර්ශයක් පුටුව ස්පර්ශ වුණා කියන සංඛ්‍යාවට යන්නේ අපි අපිට පුටුව ස්පර්ශ වෙනවා කියන එක තමයි අපි මිදෙන්න ඕනේ. මම කියන පුද්ගලයෙකුට පුටුව ස්පර්ශ වුණා කියන බවින් තමයි අපි මිදෙන්න ඕනේ. ඒ නිසා පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන් හැදුණු පුටුව පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන් හැදුණු මම අල්ලගත්තා කියන එක දැක්ක කියලා අපිට දුර වෙන කෙලෙසයක් නැහැ නේද? අපි එතනදී මේ සත්පුද්ගල භාවය ඉවත් යන විදිහට එතන පවතින ධර්මයන් පිළිබඳව සිහිය නුවණ පැවැත්වීම සහ විශ්ලේෂණය කිරීමයි එතනදී කළ යුතු දේ බවට පත්වන්නේ. එහෙනම් එතනදී තාම වැදගත්ම දේ තමයි අපි ඒ සිහිය නුවණ පවත්වන ආකාරය. මොන විදිහටද අපි ඒ සිහිය නුවණ පවත්වන්නේ කියන එක. විදර්ශනාව වඩනකොට ඔබ සිහිය නුවණ පවත්වන්නට උත්සාහවත් වෙන්න හැම වෙලාවකදීම අර සත්පුද්ගල භාවය උපදින්නේ නැති විදිහට. ඒ ධර්මයන් පිළිබඳව කරන සිත පිහිටවීමක් විදිහට. ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය පිළිබඳ ස්මතු කර ගැනීමක් විදිහට. මම නම් වූ කෙනෙක් කියන එක නෙමෙයි. Tamanට ස්පර්ශයට කයක් තිබුණේ නැහැ. එතකොට ස්පර්ශයට පුටුමේස තිබුණෙත් නැහැ. කය පොට්ටබ්බය කාය විඥානයේ ඇති තැනකම අපිට යමක් ඇති බවට හමුන ස්පර්ශ වුණා කියන එක දැනගන්න පුළුවන්කම තිබුණා. ඒ ස්පර්ශයේ මේ හේතු ටික නැති වෙනකොටම නැති වෙලා යනවා. නැති වෙන බව නොදන්න නිසා නේද අපි මේ මේ පුටුවක් අහුවෙනවා මම ඉන්නවා කියලා මේ මේ බව උපද්දගෙන තියෙන්නේ. මෙන්න මේ යථා ස්වභාවය තමයි අපිට එතනදී ප්‍රකට වෙන්න ඕන දේ බවටපත් වෙන්නේ. නිසා ඒ ධර්මයේ ප්‍රකට කර ගැනීම සඳහාම ඒ මානසිකාරය පවත්වනවා නම් මම හිතනවා ඒක ඊටාම ප්‍රායෝගික දෙයක් බවට අපිටපත් වෙනවා අපේ ජීවිතය තුළ එදිනදා භාවිතය තුළ අපිට එහෙම දෙයකට පවත්ව ගන්න පුළුවන් නම්. තවත් ඒකටම අනුගතව යොමු වෙලා තියෙනවා හිස රදයකදී කාය ධාතුව කුමක්ද පොට්ටබ්බ ධාතුව කුමක්ද එෙහිදී එකම රූප කලාපයේ ඇති පටවි ධාතුව කාය ධාතුව වන අතර පොට්ටබ්බ ධාතුවද වන්නේ. ඒකට හිස රදයකදී කාය ධාතුව කියලා කියන්නේ දැන් හිස රදේ කියන්නේ මොකද්ද කියලා ඉස්සලා ගන්නකො. මෙතනදී හිසරදේ කියන එකේදී ඔලුවක් තියෙන මිනිස්සෙකුට ඔලුවක් තියෙනවා ඒ ඔලුවේ කැක්කුම තියෙනවා කියන එක ගැන නෙමෙයි මේ. එහෙම තමයි ලෝකෙට හම්බෙන්නේ. එහෙම හම්බෙන තැනක පුද්ගල සංඥාව ඉවත් වෙන විදිහට කයත් පොට්ටබ්බයත් නිසා ඇති වෙන කාය විඥානය ඇති තැනක ඉපදුණු දෙයක් ඒ මොහොතේම නැති වෙනවා වේදනාව විඳින්නේ කියලා පුද්ගල භවකින් ඇසුරු නොවන විදිහට එතන ධර්මයන් පිළිබඳ විශ්ලේෂණය කරගන්න පුළුවන් නුවණක් අපේ අපිට පවතින්නේ ඒකට එතනදී ධර්ම හැටියට විශ්ලේෂණය කරන්න ගියාම මෙහෙම කියන්න පුළුවන්. කාය ධාතුව බවට පත් වෙන්නේ මුලින් කිව්වා වගේම සතර මහා ධාතුව ඇසුරු කරගත්ත ප්‍රසාද රූපය කියන කාය ප්‍රසාදේ. ඒ සතර මහා ධාතුව නෙමෙයි. එතකොට ඒ කාය ප්‍රසාදයට දැනෙන්නේ වාතයේහි තදවීමක් හරි. වාතය නිසා තදවීම නිසා දැනෙන වේදනාවක් හරි. එහෙම නැතිනම් ආපෝ ධාතුවේ තියෙන තදවීමක් හරි. එහෙම නැතිනම් පටවි ධාතුවේ අධිමත්තාවය නිසා ඇති වෙන දෙයක් හරි. එහෙම ස්වභාවයක් නිසා තමයි ඔබට ඉබඳු වේදනාවක් දැනෙන්නේ. එතකොට ඉබඳු වේදනාවක් දැනෙන තැනකදී ඔබට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආපෝ ධාතුව දැනෙනවනේ කියලා. දැන් ආපෝ ධාතුව දැනෙනවා කියලා නෙමෙයි එතනදී අදහස් කළේ සමාධි දේවල් කිපීම නිසා ඇතිවෙන තත්වයකදී ඒත් පටවිය තේජෝ වායෝ කියන එකෙන් පටවි වායෝ කියන ධාතු දෙක තමයි පොට්ටබ්බේ හැටියට මේ අවස්ථාවේදී ප්‍රකටව පෙනෙන්නේ. ඒක තමයි එතනදී මේ මට පැහැදිලි කරන්න අවශ්‍ය වුණ දේ වෙන්නේ. කෙසේ වෙතත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ඒ වෙලාවේදී අර මහා භූත රූපම තමයි ස්පර්ශ වෙන්නේ. එක්ක පටවිය හෝ එක්ක එතන වායෝ ධාතුව හෝ ඒ තද ගතිය තද වීම තමයි අපිට අපිට ප්‍රකට වෙන්නේ. ඒකට ඒක ගෝචර කරගන්න දේ තමයි ප්‍රසාද රූපය. ඒක මහා භූත රූපයක් නෙමෙයි මහා භූත ඇසුරු කරගත්ත ප්‍රසාද රූපයක්. එතකොට මේ කය කියන එක අභ්‍යන්තරව ගත්තත් ඒ හැමතැනකදීම බාහිර විදිහට ගත්තත් හැමතැනකදීම පවතින්නේ මොනවද? ඊටාම සූක්ෂම වූ රූප කලාප සමුදායක්. ඒ රූප කලාප සමුදායක් පවතින තැනක තමයි අපි මේක අභ්‍යන්තර රූපය කියලා ආධ්‍යාත්මික රූපය හැටියට ආධ්‍යාත්මික කය හැටියට මේක දකින්නේ. එතකොට එතනදී ඒ ආධ්‍යාත්මික කය බවට පත් වෙන්නේ හැම වෙලාවකදීම ආධ්‍යාත්මික ආයතනය කියන එක. කියන්නේ ප්‍රසාද රූපය. ඒකට අනිත් එක බාහිර ආයතනය බවට නිකම්ම පත් වෙනවා. ඒකට ආධ්‍යාත්මික වුණත් ඒ ඒ දේ බාහිර පොට්ටබ්බයක් හැටියට තමයි ආයතනයට ස්පර්ශ වෙන්නේ. බාහිර ආයතනයක් හැටියට. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඒක බාහිර ආයතනයක් හැටියට ස්පර්ශ වෙන බව. කෙසේ වෙතත් ධර්ම හැටියට එලෙස විශ්ලේෂණය කරගත්තත් අපිට නුවණ පවත්නකොට මේ මගේ ඔළුවේ කැක්කුම කියන තැනක නෙමෙයි අපි දකින්න ඕනේ. පුද්ගල බව දුරු වෙන විදිහට එතන මානසිකාර්යය පැවැත්වීමයි සිද්ධ කරන්නට ඕනේ. කාය ප්‍රසාදයකට දැනෙන ස්පර්ශය දැනගන්න සිතක් උපදින තැනක අපිට මේ විදිහේ වේදනාවක් ඉපදෙලා තියෙනවා. ඒ ධර්ම ටික ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන බව නොදන්න නිසාම නේද මේ එක දිගට පවතින වේදනාවක් සහ වේදනාව විඳින මම කියන බව අපිට ලෝකෙ තුල හම්බෙලා තියෙන්නේ. දුක් විඳින්නා නිර්මාණය වුණේ කොහොමද කියන එක පිළිබඳව ඔබ තේරුම් ගන්නට අවශ්‍ය විදිහට නුවණ පැවැත්වීම තමයි එතනදී සිද්ධ කළ යුතු දේ බවට පත් වෙන්නේ. ඒ විදිහට ඔබට එතන නුවණ පවත්වන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. ඔබට අර බොහෝ කෙලෙස් ධර්ම ආශ්‍රව ධර්ම ගෙවා දමන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. කාය සංපස්සේදී කාය විඥානයේ සුඛ සහගත හෝ දුක්ඛ සහගත වන බවත් අනෙක් ස්පර්ශවලදී විඥානයේ උපේක්ෂා සහගත වන බවත් අසා තියෙනවා. ඒක කොහොමද? කෙසේද යන පැහැදිලි නැත. දැන් චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ දෙපංච විඥාන වල චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන කියන මේ අවස්ථා ඔක්කොම වේදනාව උපේක්ෂා සහගතවයි උපදින්නේ. මොකද මේ හැම දෙයක්ම චක්කු විඥාණයට ගෝචර වෙන්නේ මහා භූත රූප නෙමෙයි උපාදාය රූපේ. සෝත විඥාණයට ගෝචර වෙන්නේ ඒ මහා භූත රූපේම නෙමෙයි. මහා භූත රූපය ඇසුරු කරගත්ත තැනක යෙදෙන දේවල් තමයි ඒ ස්පර්ශ වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම අපිට ජීවායතනයේ ස්පර්ශ වුණත් එතන මහා භූත නෙමෙයි උපාදාය රූපේ. ඒ වගේම තමයි කාය ප්‍රසාදයට අපි ගත්තාම කාය විඥානය උපදින තැනකදී කාය ප්‍රසාදයට ගැටෙන්නේ මහා භූත රූපේ. එතකොට ඒ චක්කු චක්කු විඥානයේදී චක්කු ප්‍රසාදයට ගැටුනේ මොකද්ද? රූපාරම්මනේ. සෝත ප්‍රසාදයට ගැටුනේ සද්දාරම්මනේ. දාන ප්‍රසාදයට ගැටුනේ ගන්ධාරම්මනේ. ජීවහ ප්‍රසාදයට ගැටුනේ රසාරම්මනේ. ඒවා ඊටාම සූක්ෂම උපාදාය රූප විදිහටයි ඒවා ස්පර්ශ වෙන්නේ. හැබැයි කාය ප්‍රසාදයට ස්පර්ශ වෙන ස්පර්ශය පොට්ටබ්බ හැටියටම කෙලිම පොට්ටබ්බය හැටියටම ස්පර්ශ වීම සිද්ධ කරනවා. ඒ නිසා පොට්ටබ්බය හැටියටම ගැටෙනකොට ඒ බිඳීම කියන එක සිද්ධ වෙනවා කාය ප්‍රසාද රූපයන්ගේ ඒ උපදින වේදනාව එක්ක සැප වශයෙන් හෝ දුක් වශයෙන්ම උපදිනවා එතන උපදින විඥානයේහි ඒක දීපංච විඥානයන්ගේ තියෙන විශේෂ ස්වභාවය කාය විඥානයෙන් තමයි සැප හෝ දුක් වශයෙන්ම උපදින විජානන ස්වභාවයේ බවට පත්වන්නේ. ඒක ඒ විදිහට තේරුම් ගත්තාම මම හිතනවා ඒක වඩා වැදගත් කියලා. ඒ වගේම ඊළඟට දහම් ගැටලුව විදිහට යොමු වෙලා තියෙනවා. ලේ ධාතුවේ ජීවිත නවක කලාපයක් ඇතුළත් වේද? ඒ වගේම කෙනෙකුගේ ශරීරයේහි ලේ ඉවත් යන විට ජීවිත රූපේ එම ඉවතටගත් ලේ ධාතුවේ පවතීද? එම ලේ ලේ බැංකුවේ ගබඩා කර ඇති විට ජීවිත රූපේ ජීවිත නවක කලාප එහි ඇති වේද? එම ලේ තවත් කෙනෙකුට දුන් පසු මේ ස්වභාවය පැහැදිලි කර දෙනමින් ලා සිටිමි. ඇත්තටම දැන් ජීවිත නවක කලාප තියෙනවද කියලා මම බලලා නැහැ. නමුත් ඒ පිළිබඳ ඍජු විග්‍රහයක් පවතින්නේ නැහැ. දැන් අපි ගත්තාම ජීවිත නවක කලාපේ වගේ ගත්තාම ඒවා සත්ත්ව ශරීරයෙන් බාහිරව ජීවිත රූපේ වගේ දේවල් පවතින බව දක්වන්නේ නැහැනේ. එතකොට අපිට මේ කය ඇතුළේදී පවතිනකොට ඒක සිතින් උපදවන රූපාදී වශයෙන් මේ ජීවිත නවක කලාප උපදින බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක මේ කයෙන් බැහැරව යන අවස්ථාවවලදී අපිට ඒක ජීවිත නවක කලාප වශයෙන් පවතින බව දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි බහැර රූපයක් විදිහට ඒක තිබිලා තව කෙනෙකුට ලේ දෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? එතනදී සිද්ධ වෙන්නේ වෙනතනේ ආහාර ආහාරජමේ දෙයක් වශයෙන් ආහාරජ සුද්දාෂ්ටමක රූපය හැටියට තමයි ඒ රූපය ආපහු එකතු වෙන්නේ. ඊට පස්සේ ඒ ඒ හිතට අදාළව නැවත ජීවිත නවක කලාප ඒ ලේ දාත්වය සුරු කරගැනීමෙන් උපදින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ සත්ව ශරීරයෙන් බැහැරට ගැනීමේදී ඒ ලේ ධාතු ඇසුරු කරගෙන ජීවිත නවක කලාප උපදින බව අපට දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ප්‍රශ්නේ මතුවීමට හේතුව අසනීපයකට රෝහලකදී කෙනෙකුට ලේ ලබා දීමට සිදු වුණා රූපේ අනාත්ම බව ගලපනකොට මේ සිතුවිල්ල ඇති වෙන කියලා දක්වන්නේ. ඒකට අර බාහිර රූපය කියන එකේදී ජීවිත නවක කලාපේ නෙමෙයි එතනදී බලපාන්නේ. එතනදී ආහාරජ රූපයක් හැටියට සුද්දාෂ්ටමක රූපයක් හැටියට තමයි ඒක කයට එකතු වෙන්නේ කය යැපීමට ආහාරජ රූපයක් හැටියට එකතු වීම සිද්ධ වෙන්නේ. ඒ එකතු වෙනකොට තමයි එතනදී ආපහු අපිට සිත් පහළ වීම වශයෙන් ඒ දේ ධාතුවත් ඇසුරු කරගනිමින් නැවත සිත් පහළ වීම පටන් ගන්නකොට ජීවිත නවක කලාප ඉදීම කියන එක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ භාවනා ගැටලු හැටියට යොමු වෙලා තියෙනවා සක්මන් භාවනාවේදී පාදය ගෙන යන විට ඇත්තේ කාය විඤ්ඤාප්ති රූපේද ඊට ප්‍රස්තවන්නේ වායෝ ධාතුව අංගමංගානුසාරී වාතය නිසා පාදයේ ගෙන යන විට වායෝ ලෙස සිත තැබීම සුදුසුද කියලා. සක්මන් භාවනාවේදී පාදයේ ගෙන යනකොට මේ කාය විඤ්ඤාප්ති රූපය තියෙනවා කියවහම දැන් කාය විඤ්ඤාප්ති රූපය තමයි පාදයේ එසවීමට ඉදිරියට ගෙන යන්න අර අංගමංගානුසාරී වාතය ඒ විදිහට ක්‍රියාත්මක කරවන්න හේතු වෙන්නේ චිත්ත කිරිය වායෝ ධාතුව උපදවන්න හේතු වෙන්නේ මේ කියන කාය විඤ්ඤාප්ති රූපය තමයි. එතනදී අර වායෝ වායෝ වායෝ කියලා හිත හිත කකුල ඉස්සුවා වායෝ වායෝ කියලා හිත හිත කකුල අරගෙන ගියා වායෝ වායෝ කියලා හිතර කකුල තැබුවා කියන එක ප්‍රශ්නෙට ලැබෙන පිළිතුරක් වෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ වායෝ කියලා හිතන්නේ නැති එක නෙමෙයි. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඇවිදිනකොට සත්වයක් ඇවිදිනවා, පුද්ගලයෙක් ඇවිදිනවා කියලා තියෙන ස්වභාවය. ඒ නිසා ඒ බඳු අවස්ථාවකදී සිත තබනකොට මේ පාදයේ අරගෙන යන විට වායෝ ධාතුව ලෙස සිත තබන එක සුදුසුද පඨවි ධාතුව ලෙස සිත තැබීම සුදුසුද කියලා අහලා තියෙනවා. පඨවි ධාතුව විදිහටත් වායෝ ධාතුව විදිහටත් ඒ විදිහට සිත පවත්වන්න යන්න එපා. ඒ විදිහට ඒක නැවත නැවත හිත හිත ගියා කියලා ඒ විදිහට හිත පැවැත්වුවා කියලා ඒ තුල සමතයක් ගොඩනැගෙයි මිසක ඒ තුල නිවැරදි විදිහට සත්පුද්ගල භාවය දුරු කරගන්න පුළුවන් වටපිටාවක් ගොඩනැගෙන්නේ නැහැ. එහෙනම් සත්පුද්ගල භාවයේ ගොඩනැගෙන තැනක සත්පුද්ගල බව ගොඩනැගෙන්නේ නැති වෙන්න ඒ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්න පුළුවන් නුවණක් උපදව ගැනීම තමයි එතනදී වැදගත් වෙන්නේ. එහෙනම් මේ නාම රූප ධර්මයේහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සිහි තබන්නට උත්සාහවත්වන්ත වන්න. ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් පවතින කියන තැනක. රූපේට ගමනක් යා නොහැකි තැනක, නාමයට සිතට ගමනකුත් යා නොහැකි තැනක නාම රූප ධර්ම සමவாயක පැවැත්ම නිසා මේ සිත රූපය ඇසුරු කරගෙන සිත් උපදවන නිසාම නේද මේ වායෝ ධාතුවේ තදවීම නිසා මේ ගෙන යන බව තියෙන්නේ. කකුල ඔසවන බව තියෙන්නේ. කකුල ගෙන යන බව තියෙන්නේ. පුද්ගලයෙක් නෙමෙයි. නාම රූප ධර්මයන්ගේම හට ගැනීමක්. නාම රූප ධර්මයන්ගේම පැවැත්මක් නේද කියලා එතන සිහිය පවත්වන්නට එතන නුවණ පවත්වන්නට ඔබ උත්සාහවත් වෙනා නම් ඒක තමයි නිවැරදි දේ බවට පත්වන්නේ. අපි පඨවි පඨවි පඨවි කියලා ස්පර්ශ වෙන තදගතිය ගැන හිත හිතුවා කියලාවත් වායෝ වායෝ වායෝ කියලා හිත හිත කකුල ඔසවලා තැබුවා කියලාවත් අර පුද්ගල බව ඇති වෙනවා කියන එක විසඳෙන්නේ නැහැ. එනිසා ඇතිවිය යුතු දේ බවට පත්වන්නේ අර උපදින පුද්ගල සංඥාව පුද්ගල බව නූපදින විදිහට අපේ සිත පවත්වන්නට පුළුවන්කම ලැබීම. එනිසා මේ පුද්ගල සංඥාවන් නූපදින විදිහට ඔබ සිත පවත්වන් සිත පවත්වන්නට උත්සාහවත් වුණා නම් ඒක නිවැරදි කරගන්නට පුළුවන්කම තියෙනවා සක්මන් භාවනාව කියන එක. ඒ වගේම ඒකට අනුව විමසලා තියෙනවා පාදයේ පොළවේ තබන විටත් මෙසේම කිහිප විටකදී දැන ගැනීම වෙනවා ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයකදී ප්‍රශ්වාසයකදී මෙසේ තුන් හතර වතාවක් දැන ගැනීම සිද්ධ වෙනවා කියලා. එතකොට ඒ කිසිම තැනකදී අර වායෝ වායෝ කියලා හිතීම නෙමෙයි ආනාපාන සති භාවනාවේදී නම් වෙනම සිත තබාගෙන ඒක ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තට හිත තබා ගන්න ඒක තමයි වායෝ පිළිබඳව මේ සිහිය පවත්වන්නේ. නමුත් වෙන් වායෝ වායෝ කියලා හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අමතෙන් වායෝ වායෝ කියලා නොසිතුවත් අපිට එතන පවත්නා ස්වභාවය පිළිබඳව ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත තමයි එතන භාවිත කිරීම සිද්ධ වෙන්නේ. හැබැයි පාදයේ පොළවේ තබන කොටත් අර මේ ඒක ගතිය හිතන්න අවශ්‍ය නැහැ. නාම රූප ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ සිත පැවැත්වීම එතනදී වඩා ප්‍රායෝගික දේ බවට පත්වන්නේ. එක් එක් දැනගැනීමකදී ඊට පෙර දැනගැනීම නැති වේ. ඒ මෙනෙහිවන්නේ ස්කන්ධයන්ගේ උදේවැයද එතකොට එක් එක් දැනගැනීමකදී ඊට පෙර දැනගැනීම කියන නැති වෙනවා කියන එක කෙනෙකුට උදේවැය වශයෙන් දකින්න බැරි කමක් නැහැ. උදේවැය දැකීම කියන තැන හැබැයි එයාට අර නාම රූප ධර්ම ප්‍රකට වෙලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ නාම රූප ධර්මයන්ගේ ස්කන්ධ ටිකේනේ අපි උදේවැය දකින්නේ. හට ගැනීම සහ වය දකින්නේ ඒ ස්කන්ධ ධර්මයන්ගේ. ඒ නිසා ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම සහ වය දකිනකොට අපිට ප්‍රකට වෙන්න ඕනේ හටගත්ත ස්කන්ධයෝ බිඳී යනවා කියන ස්වභාවයෙන්නේ. ඒකනේ අපි උදේවැය කියලා කියන්නේ. ඒකට අර පුද්ගල සංඥාව දුරු කරගෙන ඒක පටවි පටවි කියලා හිතන්නේ නැතුව අර නාම රූප කියන ධර්ම දෙකම ක්‍රියාකාරීත්වය පිළිබඳව තමයි අපිට එතන සිහිය තියෙන්නට ඕනේ. එතකොට තමයි ඒක හේතු නිසා ඉපදිලා හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ඒ ස්වභාවය ගැන හිත තියන්න පුළුවන්කම තියෙන්නේ. පළවෙනි අධීර හැටියට ප්‍රකට කරගන්න නාම රූප ධර්ම කියන පැවැත්ම ඊට පස්සේ ඒවා මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන ධර්ම හැටියට එතන සිත තබන්නට උත්සාහවත් වන්තවන්න එතකොට ඔබට ඒ උදේවැය කියන දේ ඒ ස්කන්ධයන්ගේ දකින්න පුළුවන්කම ලැබේවි. ඒ වගේම තව ගැටලු කීපයක් යොමු කරලා තියෙනවා. සීමා කළ මනසකින් නිමිත්ත ගන්නා විට එම සීමා වීමට හේතු වන කරුණු මොනවාද? චක්කු සම්පස්සේදී ඇසට එන සියලු ආලෝක කිරණ වලින් අරමුණ ගන්නා රූපය සීමා කෙරෙන්නේ රූපයේ ඇති දීප්තිමත් බව විශාලත්වය චලනය සිතින් සොයන දේ වීම වැනි කරුණුද කියලා හදලා තිනවා. දැන් අරමුණ සීමා වෙනවා කියන තැනකදී අදහස් කරන්නේ පිනතුනේ ඔබට ඇහි අරමුණ දීප්තිමත් වෙනවද දීප්තිමත් නැද්ද ඒ වගේ ලක්ෂණ ඒක චලනය වෙනවද විශාලද කියන එක ගැන නෙමෙයි. ආරම්මණය කියන එක මහන්තාරම්මනාදී වශයෙන් ආරම්මණය වඩාත්ම ප්‍රකට වීමට ඒක හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී සීමා කරන ලද මනස කියන එකේදී අදහස් කරන්නේ ඔබට පෙනෙන දේ පැත්තේ තියෙන ගැටලුවක්, පෙනීම පැත්තේ තියෙන ගැටලුවක් නෙමෙයි. ඇහැ රූප චක්කු විඥාන කියන ධර්ම තුන එකතු වන කල්හි පෙනෙන බව සකස් වෙලා ඒ ධර්ම තුන බිඳෙනකොට පෙනෙන බව ඉතුරු නැතුව නිරුද්ධ වුණාට පස්සේ පෙනීම පෙනීම මාත්‍රයකින් පස්සේ නැති වුණා කියන එක තියෙන තැනක එහෙම යථාර්ථයක් පවතින තැනක ඒ යථාර්ථය නොදන්නාකම නිසා අපිට කර්ම විඥානයේහි අත්දැකීම මනසට මනස පැත්තෙන් ඇති කරගන්න කර්ම විඥානයේහි අත්දැකීම බාහිර රූපයේ පැත්තට පතිත කරලා බලනකොට අපිට හම්බෙනවා අර සීමා කරගෙන හිතපු එක බාහිර රූපයේ පැත්තෙන්. එතකොට අපිට හිතෙනවා එළියේ තියෙන්නේ දේවල් කාරණා පුද්ගලයෝ කියලා. ඒක කර්ම විඥානයේහි අත්දැකීම මිසක ඇහැට පෙනුන දේ නෙමෙයි. ඇහැට පෙනෙන එක පෙනීමම සීමා වෙනවා කියන එකක් ගැන නෙමේ කතා කරන්නේ. ඇහැට පෙනීම ඇතිවෙන තැනකදී ඇහැට පෙනෙන වර්ණ රූප එකක් විශේෂ එකක් අවිශේෂ නොවි පොදුවේ වර්ණ රූපයන් ඇස් සමුවට පැමිණෙනවා. පොදුවේ ඇස් සමුවට පැමිණෙන රූපය දැනගැනීම් වශයෙන් සිතක් උපදිනවා විතක්ක ਵਿਚාරාදිය නැති වුණා. එතකොට ඒ දැනගත්ත තැනක මේ තුන්දෙනාගේ එකතුව කියන එක දර්ශන කෘත්‍ය කියන එක සම්පූර්ණ කරලා තියෙනවා. කොටිම කියනවා නම් පෙනෙන බව කියන එක සම්පූර්ණ කරපු අවස්ථාව. මෙන්න මේ පෙනීම කියන එක අර ඇහැ නැති වෙනකොට, රූපේ නැති වෙනකොට, සිත නැති වෙනකොට පෙනෙන බව කියන එක තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇති කරපු හේතුව නැති වෙනකොට හේතු නිසා සකස් වන ඵලය ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ කර්ම විඥානයේ අත්දැකීම අපි නැවත රූපේ පැත්තට දාලා බලනවනම් ඒ කියන්නේ අපි හිතින් හිතලා යමක් පිළිබඳව දැනගන්නකොට ඒ හිතින් දැනගන්නවා කියලා කියන්නේ අපි මනසින් ඒක සීමා කරගත්තා කියන එක. අර පෙනුන රූපය ඇතුලේ දීප්තිමත් ආලෝක තිබුණු තැනක දීප්තිමත් නොවුණු දෙයක් වුණත් මනසින් සීමා කරගන්න පුළුවන්. දීප්තිමත් ඌදේ සීමා කරගන්නත් පුළුවන්. ඒකට බලපාන්නේ Tamanගේ මනස පවත්වපු විදිහ මිසක ඇසට පෙනුන දේ නෙමෙයි. පෙනුන පොදු වර්ණසා හැඩතල අතර යම්කිසි දෙයක් කර්ම විඥානයේ අත්දැකීම පතිත කරගත්තනම් ඒ පතිත වුණ දේ තමයි ඔබට පෙනුන දේ හැටියට මතකයේහි රඳව ගන්න පුළුවන්කම තියෙන්නේ. කොටින්ම කියනවා නම් පෙනිලා නිරුද්ධ වෙලා ඒ දේ පිළිබඳව හිතලා ඒක යම් දේවල් පිළිබඳ විතරකණය කරලා දැනගත්තාම යම් රූපයක් අන්න ඒ බඳු රූපේ පිළිබඳව ඔබ බාහිර පවතිනවා කියලා කල්පනා කරනවා. ඒක ඔබ දැනගත්ත දේ බාහිර රූපේ පැත්තට දාලා බලනකම නිසා ඉපදුණු දෙයක් මිසක ඒක බාහිර රූපේ පැත්තෙන් ආපු දෙයක් නෙමෙයි. නිසා සීමා කරගන්නවා කියලා කියන එකේ අදහස පෙනීම පැත්තෙන් සීමා වෙලා පේනවා කියන එක නෙමෙයි. ඔබට රූපය සීමා නොවුණු තැනක ඔබ රූපෙට සීමා වුණ මනසක ජීවත් වෙනවා කියන එක. ඒකෙන් අදහස් කරන්නේ අර කර්ම විඥානයේහි අත්දැකීම බහැර නාම රූපේ පැත්තට පතිත කරලා වාසය කරනවා. කර්ම විඥානයේහි අත්දැකීම බහැර තියෙන නාම රූපේ පැත්තට පතිත කරලා වාසය කරනවා. පෙනුන දේ පැත්තේ ඔබ ඇහැ රූප චක්කු විඥාන කියන දේ පැත්ත නිස්සය කරගෙන ඉන්නවා. තමන්ගේ හිත පැත්තේ කර්ම විඥානයේහි අත්දැකීම පතිත කරමි. අන්න ඒ මට්ටම තමයි මේ සීමා කර ගැනීම කියලා කියන්නේ. කර්ම විඥාණයෙන් තමයි ඔබ මනස සීමා කරගන්නේ. ඒ චක්කු විඥානයක් නෙමෙයි, චක්කු සම්පස්සයක් නෙමෙයි, චක්කු සම්පස්සයෙන් පම් වේදනාවක් සංඥාවක් නෙමෙයි, රූපයක් නෙමෙයි. ඒක කර්ම විඥානයේ අත්දැකීම. ඒක සීමා කරගත්තේ ඔබේ මනසින් මිසක ඒක සීමා කරගත්තේ පෙනීමෙන් නෙමෙයි. ඒ නිසා පේන දේ පැත්තේ ඔබ දකින්න එපා සීමා වීම කියන එක. ඒක ඒ විදිහට ඒක සීමා වුණ මනසෙහි ස්වභාවය කියන එක ඔබ නිවැරදි කර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම ඊළඟට ඒ හා අනුබද්ධිතවම ඒ සීමා වීම අනුව වර්ණ සතහන සහ ප්‍රසාද රූපයේ ගැටීමත් ඒ අනුව යෙදෙන විඥානයේ යෙදීමත් ස්පර්ශ වීමත් සිදු වේද. එතන උපදින්නේ අපි කලින් කව මනෝවිඥාන මට්ටමින් කර්ම කර්මසිතක් උපදින්නේ කියලා. එතකොට ඒ මට්ටමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. සීමා වීමත් ස්පර්ශයත් එකට සිදු වේද. සීමා වන හැම තැනකදීම ස්පර්ශය තියෙනවා. ඒක චක්කු සම්පස්සේ කියන එක නෙමෙයි ස්පර්ශ වීම කියලා එතනදී අදහස් කරන්නේ. ඒ වීතියේදීම මනෝ සම්පස්ස කියන මට්ටම තමයි එතනදී යෙදෙන්නේ. ඒ නිසා ඒක අර තේරුම් ගැනීමේදී සීමා නොකරන ලද මනස සීමා කරන ලද මනස කියන එක කර්ම විඥානයේහි අත්දැකීම කියන එක පැත්තෙන් අපි දකින්න එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ වගේම තවත් ගැටලුවක් යොමු කරලා තියෙනවා ආනාපාන සති භාවනාවේදී සහ සක්මන් භාවනාවේදී සිත කමඨහණෙන් ඉවතට යන විට දැනගත් වහාම නැවත කමඨහනට සිත ගනිමි එහෙත් පැමිණි අරමුණෙහි සිත තදින් රැඳුන විට ඒ විදර්ශනා කරනවා එහිදී කනින් නාසයෙන් හෝ කයෙන් දැනෙන අරමුණු වඩා පහසුවෙන් හඳුනාගත හැකි නිසා ඒවම විදර්ශනා ඒවා විදර්ශනා කිරීම පහසුයි. ඒ සිතින් අරමුණු ගන්නා විට අරමුණු දිගේ යම් කාලයක් ගිය පසු ඒ බව දැනගන්නා නිසා කමඨහණෙන් සිත ඉවත් වීමටගත් අරමුණ හඳුනා ගැනීමට නොහැකිය. ඒ අනුව මම මුළු සිතුවිල්ලම එකක් කොටගෙන විදර්ශනා කරනවා. ඒක නිවැරදිද කියලා විදර්ශනා කරන ක්‍රමයේ පිළිබඳව දක්වලා තියෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. ඒකට ඒකේ ගැටලුවක් නැහැ කියලා කිව්වේ මුළු සිතුවිල්ලම එකක් විදිහට අරගෙන විදර්ශනා කරන්න කියලා. දැන් තමන් කරපු කියපු දෙයක් හෝ ඒ දේවල් සිහි වෙනකොට එකින් එකට එකින් එකට බලන්න බැරි නිසා ඒක තමන් කියලා තමන්ට ඇති වුණ බව තමන් කළා තමන් දැක්කා ඕ ලෝකය කියලා තමන්ට හම්බුන තැන ඒක නුවණින් දකින්න තැනටපත් වෙන්න. ඒක තමයි විදර්ශනා ඥානයන් නැති කරගන්න අපිට හේතුවක් බවට පත්වන්නේ. ඒ හැම තැනකදීම පවතින ස්කන්ධ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කර ගැනීම ස්කන්ධ ධර්මයන් පිළිබඳව නුවණින් දැකීම තමයි එතනදී වැදගත් වෙන්නේ. ඒකට අර සිතින් සිතට බලාගෙන යෑම හෝ අර සිතුවිලි ගොඩාක් ඇතිවලා ගියපු වෙලාවක ඒ දේවල් එකින් එකට එකින් එකට අරගෙන වෙන වෙනම මෙනෙහි කිරීම කියන දේ කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒක වඩාත්ම දැනුණු. දැන් දරුවා ගැන මතක් වුණා නම් ඒ ඒ අරමුණ ගන්න. තව කෙනෙක් ගැන මතක් වුණා නම් ඒ අරමුණ පොදුවේ ගන්න. තමන් ගැන සිහිවනා නම් තමන් කියන එක පිළිබඳව ගන්න. ඒ මොකක් ගත්තත් ඔබට ඇති වෙන්න ඕනේ තමන් කියලා හෝ බාහිර ලෝකය කියලා හරි මේ ස්කන්ධ ටිකකම හට ගැනීමක්. මේ ස්කන්ධ ටිකක්ම නේද ඉපදුනේ. ඒ ස්කන්ධ ධර්ම ටිකකම පැවැත්මක් නේද උනේ. ඒ හැම තැනකදීම මේ ස්කන්ධ ටික හඳුනාගෙන ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම දකින්න තැනකින් නුවණ පවත්වන්න උත්සාහවත් වෙන්න. ඒකෙදි සිද්ධිය අදාළ කරගන්න එපා. අර ගොඩාක් දැකපු සිද්ධි දකින්න එපා. එතකොට පොදුවේ ඒ හැම තැනකදීම සමස්ත සිදුවීම පිළිබඳවම දකින්න ස්කන්ධ රාශියකම පහළවීමක් නෙමේ පුද්ගලයෙක් කියලා අරමුණු කරගත්තට මෙහෙම කළා කියලා ආදී දේවල් සිහි කරාට යම්කිසි අරමුණක් අරගෙන මේ පැත්තෙන්ම මේ සිත් වශයෙන් උපදපු දෙයක් නේක මම හෝ ලෝකය කියලා පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මේ සිහි කරගත්ත මාත්‍රයක් විතරනේ කියලා ඒ හැම තැනකම ඔබ සිහිය නුවණ පවත්වන්න උත්සාහවත් වුණා නම් ඒක විදර්ශනා වශයෙන් බලනකොට ඒක ඊටාම පහසුවක් වෙයි ඔබට ඒ කාරණාව නුවණ පවත්වන්න. එකින් එකට බලන්න ගියොත් අපිට මේ මොහොත හිඳලා කෙලවර කරගන්න බෑ වගේ ඔබට බැරි වෙනවා මේක විසඳුමකට යන්නට මේක කෙලවරක් කරගන්නට ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ මට්ටමට යන්නේ නැතුව ඔබ බලන්න අර විදිහට එක අරමුණක් අරගෙන ඒ අරමුණේ හොඳට ඇත්ත දකින්න උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ ඒක හොඳට මෙනෙහි කරන්න. ඒකල තමන්ට මෙනෙහි වුණ මෙනෙහි වෙන සෑම අරමුණකටම අතීත මෙනෙහි වුණ හෝ දැන් මෙනෙහි වෙන හැම අරමුණකම පවතින ඇත්ත යථාර්ථය ඒක නේද කියලා ඒ හැම තැනටම පොදු ආර සිහිය සහ නුවණ පවත්තන්ත. එතකොට මේ සිහිය සහ නුවණේ හැම තැනකටම පොදුව පවත්වනකොට ඔබට ඒ තැන්වලදී අර ආයාසයක් නැතුව නුවණ පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. හිත හිත යන්න එපා එකින් එක ගැන. අපි බොහෝ වෙලාවට භාවනාවේදී කරගන්න වරද තමයි අපි එක එක එක එක අරමුණෙන් අරමුණට වෙන වෙනම හිතන්න පටන් ගන්නෙ. ඒක අපිට වෙහෙසක්. ඒක හිතෙන් ඒ වෙහෙස හැම වෙලාවකදීම ගන්න අවශ්‍ය නැහැ. වෙහෙසෙන්න ඕන තැන වෙහෙසෙන්න ඕනේ තමයි. හැබැයි මේ වෙහෙසීම තුළ උපදවගත්ත නුවණ පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපිට අන්ධකාරයක ඉන්නකොට අපිට බොහොම කලවරේ අපිට අතපත ගාලා යම්කිසි විදුලි පන්දමක් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ විදුලි පන්දම දල්ව දල්ව ගත්තට පස්සේ අපි මොකද කරන්නේ? විදුලි පන්දම් එළියෙන් අපිට පේන පේන හැම තැනකදීම අර කලවර තියෙනවා කියලා හිතන තැන්වලට අපි ගහලා හොඳට බලනවා. අන්න ඒ වගේ දකින්න නුවණ කියන එක. එතකොට ආපහු විදුලි පන්දම අත්හැරුණොත් විතරක් නෙවෙලා ඒ විදුලි පන්දම ආයෙ හොයන්නේ. විදුලි පන්දම දල්වගෙන විදුලි පන්දම ගහලා බලන්නේ නැතුව ආපහු හතපත ගන්න යන්න එපා. ඒ වගේ තමයි මානසිකාරය කියන එක කරන්න. ඒක කරලා නුවණ උපදව ගන්න. උපදවගත්ත නුවණ හැම අරමුණකටම පොදුව පවත්වන්න. ඒ නුවණ පැවැත්වීම කියන එක ගොඩාක් දෙනෙක් අද පුරුදු කරන්නේ නැති දෙයක්. කෙනෙකුට නුවණ පවත්වන්න පුළුවන් නම් ඒක තමයි තාම වැදගත්ම දේ බවට පත් වෙන්නේ. ඒ නුවණ පවත්වනවා නම් ඒක බොහෝ කාලයක් එයාට හිතසුව පිණිස පවතින දෙයක්. ඒ නිසා ඒ නුවණ පවත්වන තැනට ඔබ මනසපත් කරගන්න උත්සාහවත් වෙන්න කොහොම හරි මානසිකාරය කියන එකත් නුවණක් පවත්වන්න මානසිකාරයට වඩා නුවණට වැඩි ඉඩකඩක් ලබා දෙන්න කටයුතු කළා නම් හරි. ඊට පස්සේ ගැටලුවක් ඇටියට යමු වෙලා තියෙනවා. ප්‍රිය බව අප්‍රිය බව රහතන් වහන්සේට ඇති වෙනවාද දානයක් බෙදන විට කැමැති අකමැති දේ රහතන් වහන්සේ වෙන් කරනවාද රහතන් වහන්සේට එහෙම ප්‍රිය අප්‍රිය බව රූපේහි ඇත්තේ නැහැ. උන්වහන්සේට භාවිත ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා කියලා රහතන් වහන්සේගේ ස්වභාවය. උන්වහන්සේට ලෝකයා පටික්කුල තැන අපටික්කුල සංඥාවෙන් ඉන්නත් පුළුවන්. ලෝකයා අපටික්කුල පිළිකුල් නොකරන තැන පිළිකුල් සංඥාවෙන් ඉන්නත් පුළුවන්. ඒක උන්වහන්සේ සංඥාව භාවිත කරලා තියෙන ඉන්ද්‍රිය භාවිත කරලා උපදවගත්ත දෙයක්. ඒකෙන් කියන්නේ උන්වහන්සේට ප්‍රියාප්‍රිය බව තියනවා කියන එක නෙමෙයි. උන්වහන්සේ ප්‍රියාප්‍රිය බව ඇති කරගන්න යන කෙනෙක්. මේ ප්‍රියාප්‍රිය බව ඇති කරගන්න දෙයක් උන්වහන්සේට ලෝකයේ තුල හම්බෙන්නේ උන්වහන්සේ සංඥාවකින් පරිහරණය කරන බව දැනගෙන පරිහරණය කරනවා. ඒ නිසා උන්වහන්සේට රූපය තුල ප්‍රියාප්‍රිය බව එන්නේ නැහැ. ප්‍රියාප්‍රිය බව ආවොත් ඒ ප්‍රියාප්‍රිය බව නිසා එන චන්දනානත් වෙනවමයි. චන්දනානත්තය ආවොත් පරේෂණ නානත්තේනමයි පරේෂණ නානත්තය ආවොත් එයාට ඒ ලාභනානත් වෙනවමයි එතකොට මේ විදිහට එයාට දුකකින් කෙලවර වෙන තැනටම ඒක ගලාගෙන යනවා ඒ නිසා ප්‍රියාප්‍රිය බව කියන එක රහතන් වහන්සේට ඇත්තේ නැහැ ආහාරයේදීවත් ප්‍රියාප්‍රිය බව ඇත්තේ නැහැ අපිට ආහාර තෘෂ්ණාව කියන එක ඊටාම සියුම් අපේ මනස තුල බැසගෙන තියෙන එකක් තමයි ආහාරයේ තියෙන ප්‍රියමනාප බව පවා සමහර විට ආහාර රුචිය පවා අපිට තියෙන පින්නතුනේ කෙලෙසයක් එක්ක බැසගෙන කෙනෙකුට තියෙන පුළුවන් ආහාර රුචිය කියන එක නැත්තම් ආහාර ගන්න බෑනේ කියලා. දැන් කයෙහි යැපීම නිසා ආහාරය කයට යැපෙන්න අවශ්‍යයි කියන එක දැනගත්ත කෙනෙක් ආහාර ගන්නේ කයේ යැපීම සඳහාමයි. ඒක රුචිය නිසා ගන්නව නෙමෙයි. එයා දන්නවා ඒ නිසා තමයි මත්ඤ්‍යතාවය කියන එක පුරුදු කරන්නේ ඒක වඩලා ඉවර කෙනෙකුට ජීවිතේ බවට පත් වෙලා තියෙනවා. එයා දන්නවා කයට යපෙන්න අවශ්‍ය ප්‍රමාණය මොකක්ද කියලා. ආහාරය තුල උනත් උන්වහන්සේට ප්‍රිය අප්‍රිය බව වෙනම ඇත්තේ නැහැ. අන්සිට ලෝකේ කිසිම දෙයක ප්‍රිය අප්‍රිය බව ඇත්තේ නැහැ. ප්‍රිය අප්‍රිය බව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රිය දේ සතුටු වෙන එක තුල සතුටු වීමත් අප්‍රිය දේ ගැටෙන එකත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එහෙනම් උන්වහන්සේගේ රහත් බවක් නැහැ. සරහතන් වහන්සේට ලෝකයේ තුල තියෙන දේවල් ප්‍රිය අප්‍රිය වශයෙන් කිසිම කලෙක වැටහෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා සක්කාය දිට්ඨිය නැති කිරීම යනු මමත්වේ නැති කිරීම නොව ලෝකයේ පමණක් පිරිසිදු දැකීමද කියලා අහලා තියෙනවා සක්කාය දිට්ඨිය නැති කරන්න ලෝකයේ පිරිසිදු දකින්න ඕනේ ලෝකයේ යම් මට්ටමකින් පිරිසිදු දැක්කම සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා මමත්වය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය නෙමෙයි මමත්වය කියලා කියන්නේ තණ්හාව කියන එක තණ්හාව කියලා කියන්නේ මම කියලා කියන්නේ පාලියේ මගේ කියන අර්ථය. පාලියේ මම කියන වචනේ යෙදෙන්නේ මගේ කියන තේරුමේ. එතකොට මගේ කියලා හිතන එක තණ්හාවට අයිති දෙයක්. අස්මි කියලා කියන්නේ වෙමි කියන එක ඒක මානෙට අයිති දෙයක්. අත්ත කියන එක යෙදෙන්නේ ආත්මය කියන එක හඳුන්වනවා. එතකොට එතකොට මම අත්ත කියලා කියන්නේ මගේ ආත්මය කියලා හිතනවා. එතකොට මේ රූපය මම කියලා දකින්න එපා, මගේ කියලා දකින්න එපා, මගේ ආත්ම වශයෙන් දකින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට එතනදී ආත්මය කියලා කියන්නේ ඒක තමයි දිට්ටි මට්ටමට ඇති වෙන දේ. සෝතාපන්න මාර්ගයෙන් දුර වෙන්නේ අර ආත්මනිශ්චිත හැඟීම. ඒ මට්ටම විතරයි අර දර්ශනය තුළ ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි යාට තාම තණ්හාව ගෙවිලා නැහැ. තාම දකින්න දේ පිළිබඳව ආස්වාදය ඇති වෙනකොට ආසාව ඇති වෙන්න පුළුවන්. ඒක මගේ කියලා හිතෙන්න පුළුවන්. ඒක තණ්හාවේ තියෙන ස්වභාවය. සා ඒක මම කියලා හිතන එක නැතිනම් පාලි මම කියන වචනයෙන් කියන මගේ කියන අර්ථය මමත්වය කියන දේ තියෙන්නේ හැම වෙලාවකදීම තණ්හාවෙන් යුක්ත මනසක. ඒකට ඒක ධිට්ඨියටයි දෙයක් නෙමෙයි. නිසා සෝවාන් ආරයන් වහන්සේට උනත් මගේ කියන තණ්හාව යෙදෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මගේමයි කියලා මේ ඉන්න කෙනෙකුගේ කියලා ගත්ත බරපතල විදියට ගත්ත දිට්ටි මට්ටම නෑ සෝවාන් ආරයන් වහන්සේට. මමන්ති මාන විනිබන්දා දික්ටි කියලා එකක් තියෙනවා. මගේ කියලා ගන්න තණ්හාවෙන් ගන්න එක කෙනෙක් ඉතාම තදින් අල්ල ගන්නවා. අනේ තදින් අල්ල ගන්න, තදින් ග්‍රහණය කරගන්න, තදින් ගෝචර කරගන්නකම ඒක රහතන් වහන්සේට නැහැ. ඒ නිසා මමන්ති මාන විනිබන්දා දික්ටි කියන එක නැහැ. හැබැයි මගේ කියලා දැනෙන ගතිය උන්වහන්සේට තියෙනවා. උන්වහන්සේ ස්කන්ධ ටික චන්ද්‍රාග වශයෙන් අල්ලනවානේ. උපාදාන කරනවානේ තණ්හා උපාදානේ. ඒ නිසා උන්වහන්සේ නැවත ප්‍රතිසන්දියක් තියෙනවා. අනාගාමී ආරයන් වහන්සේ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්නේ නැති නිසා උන්වහන්සේ එතනදී මම කියලා හිතනවාමයි එතන. උන්වහන්සේත් එතනදී මගේ කියලා හිතනවාමයි. එතකොට මගේ කියලා හිතනකොට උන්වහන්සේට අර කාම භූමියේ ස්කන්ධ ටික තේදෙන්නේ නැහැ. හැබැයි රූප අරූප භූමියේ ස්කන්ධ ටික මම මගේ වශයෙන් කරන තෘෂ්ණාව තියෙනවා. ආත්ම වශයෙන් ගන්න බව නැහැ. ඒක අනාගත මට්ටමේදී තියෙනවා. ඒක දුරු වෙන්නේ මමත්වයේ කියන එක දුරු වෙන්නේ අරිහත් මාර්ගයේ. ඒකේ දක්වාම රැඳිලා තියෙන දෙයක් අනුස්සය සහගත මට්ටමින් හෝ. හැබැයි ditthිය කියන එක සක්කාය ditthිය කියන එක දුරු වෙන්නේ ආත්ම දෘෂ්ටිය දුරු කර ගැනීම තුළ. හැබැයි ඔය ඔක්කොම උපදවන්න තියෙන්නේ ස්කන්ධ පංචකයේහි ස්කන්ධ ලෝකයේහි ඇත්ත දැකීම තුළ. එතකොට ඇත්ත දකිනකොට ඒ දකින මාත්‍රය අනුව දුර වෙන ප්‍රමාණය ගැන කතා කරන්නේ. ඒ දර්ශනය කොච්චර ශක්තිමත්ද කොච්චර දුරකට අනුසය සහගත මට්ටමින් දුරු කරන්නේ. මහා අන්ධකාරයක ඉන්නකොට පහනක් පත්තු කරන්න පුළුවන් නම් එළියක් තියෙනවා. එතකොට ඒ එළියට වඩා වොට් 60ක විතර බල්බ් එකක් දාන්න පුළුවන් නම් එළිය තියෙනවා. ඊට වඩා තව ලොකු ෆ්ලෑෂර් එකක් ගහන්න පුළුවන් නම් ඊටත් වඩා එළියක් තියෙනවා. ඊට පෑවුවා නම් තවත් එළිය තියෙනවා. එතකොට දැන් බල්බ් පහනක් පත්තු කරලා තියෙනකොට එළියයිනේ. එළියයි. හැබැයි බල්බ් එකක් පත්තු කරාම අපිට තේරෙනවා අතන අඳුරක් තිබිලා තියෙනවා කියලා. හැබැයි අපිට කියන්න බෑ පහන් එළිය එළිය නෑ අඳුරයි කියලා. එළිය එළියම තමයි. ඒ වගේ තමයි. අර එක එක මට්ටම් වලදී දර්ශනයෙන් දුරු කරපු කෙලෙස් මට්ටමක් තියෙනවා. දික්ටි මට්ටම දුරු වෙන්නේ සෝතාපන්න මාර්ගයේ. මමත්වයේ සහ වෙමි කියන හැඟීම දුරු වෙන්නේ අරිහත් මාර්ගයේ. ඒක තමයි අපිට බෙදා ගන්න තියෙන ක්‍රමය. ඊට පස්සේ මේ මෙන්න මේ සම්බන්ධව යෙදුණු දේශනාවක් පිළිබඳව දක්වලා තියෙනවා. පැපිලියානේ ආර්ය දේව රත්න හිමි කියලා මේකට සම්බන්ධිත දේශනාව මම දේශකයන් වහන්සේ මොකක් කිව්වද කියන්නේ දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ නැතන් ධර්ම කරුණු වරදවා ගන්නවා කියන එක නම් අපි බොහෝ අවස්ථාවලදී දැකලා තියෙනවා. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් ධර්මයේ පිළිබඳව අපි හොයනකොට සහ ඒක ධර්මානුකූලවම අපිට අර්ථ විවරණ ලබා ගන්නවා නම් ත්‍රිපිටක ධර්මයට අනුගතව ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා ඊට අනුරූපීව බලන්න ආශ්‍රව මට්ටම් දුර වෙන විදිහ ගැන ඔබට ත්‍රිපිටක මූල ආශ්‍රවවල හොයනවා නම් විපල්ලාසාදී ධර්ම පිළිබඳව දුර වෙන මට්ටම් වුණත් ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේන විපල්ලාස කතා ආදීදී ඔබට ඒ කරුණු පිළිබඳව දකින්න තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊටම පහසුවෙන් ඒ වගේ දේවල් අපිට ඊට ධර්මයට විනයට අනුරූපීවම තේරුම් ගැනීම තමයි ඊටම වැදගත් වෙන්නේ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. චේතෝ කියන්නේ හෘදයටද එසේ නැතිනම් සිතුවිලි ඇති කර ගැනීමට හෝ මනසේ ඇති වෙන හැකියාවටද? චේතෝ කියලා කියන්නේ සිත සිත කියන එක චේතෝ කියන එක වෙනම යෙදීමක් තියෙන අපිට චේතෝ විමුක්ති කියලා. එතකොට සිතට අයත් කියන එක තමයි සිතෙහි විමුක්තිය තමයි එතනදී කතා කරන්නේ. චේතනා කියන එකෙන් තමයි හැදෙන්නේ. එතකොට ඒ චේතනාව කියන තැනදී අපිට චේතෝ කියලා කියන්නේ සිතේ පවත්නා ස්වභාවයේම තමයි. එතකොට චේතෝ සම්පස්ස කියලා කියනවා සිතෙහි ස්පර්ශය කියන එක. එතකොට මේ චේතෝ කියන වචනේ විශේෂ යෙදීමක් ඒක හෘදයට කියන එකක් නෙමෙයි. හදේ කියන වචනේ අපි පාවිච්චි කරනවා නම් හිත හඳුන්වන්නේ ඒක ගැටලුවක් නැහැ. හැබැයි නිකම්ම චේතෝ කියනකොට අපිට එතනදී ඒ ප්‍රකරණයේදී ගන්න වෙන්නේ සිත කියන අර්ථයම තමයි. හැබැයි ඒකත් එක්ක යෙදෙන තවත් පర్యాయ වචන යෙදෙනකොට චේතෝ විමුක්තිය කියනකොට, චේතෝ සම්පස්සේ කියනකොට, අන්න ඒ වගේ තැන්වලදී අපිට වෙනස් වෙනස් අර්ථ ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි චේතෝ කියන එක අපිට පොදුවේ තනි වචනයක් හැටියට ගත්තාම නාමයක් හැටියට ඒකේ සිත කියන අර්ථය තමයි සරලව ලබා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඇසට රූපේ ගැටුණාම චක්කු විඥානයේ නිසා පෙනීම හටගන්නවා. අපි ඉදුණු කෙසෙල්වරයක් දුටු විට ඇස රූපය වර්ණ සටහනක් ලෙස නේද චක්කු විඥානය හඳුනාගන්නේ. එවිට නාම ධර්ම ලෙස සලකන වේදනා සංඥා චේතනා විඥාන ඒ සලකන්නේ වර්ණ සතහනක් ලෙසද නොයසේනම් කහපැහැති ඉදුණු පැන් රස පළතුරක් ලෙසද රූපයේ ගැටෙන තැන මතුවන චක්කු විඥාණයමද නාමවල තියෙන සංඛාරයට පසු යෙදෙන විඥාණය මූලික පෙනීමෙන් පසුව නේද නාම ධර්ම උපදින්නේ කියලා ප්‍රශ්නයක් විමසලා තියෙනවා ඇත්තටම ඇහැට රූපයක් ගැටිලා එතන චක්කු විඥානය උපදිනකොට ඒ චක්කු විඥාන සිතේ අඩුම තරමේ විතක්ක ਵਿਚාරවත් උපදින්නේ නැහැ. අඩුම තරමේ ඒ සිතේ විතක්ක ਵਿਚාර කියන දේවල්වත් උපදින්නේ නැහැ. ඒ සිත රූප දැනගැනීම විතරමයි ඇති කරන්නේ. රූපය දැක්කා කියන බව ඇති කරන දර්ශන කෘත්‍යෙ පෙනුණා කියන දැනීම ඇති කරනවා දැනගැනීම විඥානනේ ඒකෙදි සංඥාව වේදනාව ඔක්කොම වේදනාව උපේක්ෂා සහගතයි දෙයක් කියලා හඳුනගෙන නැහැ පැහැදිලිව. ඒ කියන්නේ අපි උදාහරණයම දක්වලා තියෙන කෙසෙල්ලවරියක් කියලා හඳුනගෙන නැහැ. වර්ණ සහ හැඩ වශයෙන් අපිට ඒක විතරක් නෙමෙයිනේ පේන්නේ බොහෝ හැඩ ගොඩාක් පේන්නේ. ඒ වර්ණ සහ හැඩ ගොඩාක් දැනගෙන තියෙනවා. ඒ වර්ණ සහ හැඩ පිළිබඳව දැන ගැනීමක් තියෙන ඊට පස්සේ තමයි ඒ අරමුණ මනසින් ඔසවලා ගන්නේ. මනෝ ධාතු සිතේ මනෝ විඥාණයෙන් ඒක දැනගන්න. ඊට පස්සේ තමයි ඒ ගැන ප්‍රපංච කරන මට්ටමකටපත් වෙන්නේ. එතකොට අන්න ඒ මට්ටමකදී තමයි අපි විතක්ක ਵਿਚාර සහිත මට්ටමකට ආවම තමයි ඒක අරමුණ පිළිබඳව අපි විතර්කණය කරලා දැනගන්නේ. එතකොට එතන සිත් රාශියක් ගිහිල්ලා තියෙනවා. චක්කු විඥානය කිය විඥානය නෙමෙයි මනෝ ධාතු කියන අවස්ථාවේ තියෙන විඥානය. ඒක නෙමෙයි විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථාවේ තියෙන ස්වභාවය. ඒක නෙමේ ආවජන ක්‍රියාවේ තියෙන විඥානය. ඒක නෙමේ ජවනයේ තියෙන විඥානය. එතකොට ඒ සෑම අවස්ථාවකදීම විඥාන වෙන වෙනම වෙන වෙනම හටගන්නේ. හැබැයි පළමු එක ප්‍රත්‍ය වෙලා තියෙනවා දෙවෙනි එකට, දෙවෙනි එක ප්‍රත්‍ය වෙලා තියෙනවා තුන්වෙනි එකට, තුන්වෙනි එක ප්‍රත්‍ය වෙලා තියෙනවා හතරවෙනි එකට. එතකොට මොකද්ද වෙන්නේ? මේ එකක් එකක් ඇතුලේ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා ප්‍රත්‍ය වීම සහ ප්‍රත්‍ය ශක්තියක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අරමුණ අපිට ජවන අවස්ථාවකට ගියාම අපිට ඒකේ වර්ධනය වෙන බව අපිට ඒක දැක ගන්න පුළුවන්. ඉස්සෙල්ලම දැනගත්ත දෙයට වඩා ඊට පස්සේ දැනගන්න එක ප්‍රබල ලෙස දැනගන්න පුළුවන්. පළවෙනි සිතෙන්ම විතරක් අපි කෙසෙල්වරේ කියලා එකක් දැනගන්නේ. ඊට පස්සේ වීතිය බිඳිලා ගිහිල්ලා ආපහු මනසින් අර දැනගත්ත අරමුණ අරගෙන ආයෙ උපදිනවා. ඒක ඒකෙන් මොකද්ද මේ කියලා ප්‍රඥප්තිය දැනගන්නවා. ඊට පස්සේ ඔය එක එක විදිහට වීති හතරක් ගිහිල්ලා අපි ප්‍රධාන වශයෙන් දෙයක් පිළිබඳ දැනගන්නවා. හතරෙන් විතරක් දැනගන්නවා කියන එක කරන්න බෑ සම්පූර්ණව. ඒක ගැන හිතනවා අපි ගොඩක් ඒකේ සුවඳ, රස, ඒ වගේ දේවල් අරමුණු කරනවා. ඒ වගේ දේවල් කරන්න තව වීති බොහෝ ප්‍රමාණයක් යනවා. ඒ එකක් අපිට ප්‍රකට කරගන්න හරි අපහසුයි අපේ මට්ටමට. ඒ නිසා ඝණයක් හැටියට අරගෙන විදර්ශනාවට ලක් කරන්නේ. ඒ අවස්ථාවේ සිද්ධ වෙන ස්වභාවය ඝණයක් හැටියට අරගෙන ඒක විපස්සනාවට භාජනය කිරීමයි සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. නැත්නම් අපිට කෙසෙල් තියනවා කියලා පෙනෙන තැනක එතන තාම විශාල ප්‍රමාණයක් සිත් හටගෙන නිරුද්ධ වෙලා ඉවරයි. ඒක තමයි අපිට එතනදී දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද දවසේදී ওই ගැටලු ටික තමයි අපිට යොමු වෙලා තියෙන්නේ. ඔබට ඇති වෙන ඕනෑම දහම් ගැටලුවක් හෝ භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගික ජීවිතය තුළ ඇති වෙන ගැටලුවක් අපිට යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදීත් මේ ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්ලා සිද්ධ කරගත්ත සියලු කුසල් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිල් දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් දෙන්න